අවසරයි ගෞරවනීය මෑණිවරුන්ගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි සම්බන්ධලා ඉන්න ඔක්කොමලා වගේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන හැටි දන්න නිසා අලුතෙන් හඳුන්වා දීමක් කරන්න ඕනේ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා රජී මහත්තයන් ඉල්ලා සිටිනවා අවසරයි ස්වාමීන් වහන්සේ පර්වන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිමිත්තක් නැතිව කය දෙස බලා සිටින මම තාපය ළඟ වේගයෙන් රළ ගසන්නාක් මෙන් නාසය ළඟ වේගයෙන් රළ ගසන්නාක් මෙන් තත්වයක් දැකිය හැකි විය. ඉන්පසු එය හිස මුදුනට ළඟා විය. හිස මුදුනට වේගයෙන් විදුලියක් ගමන් කරන්නාක් මෙන් ඉහළට පහළට පෙරපෙන්නට විය. එය නැළලට මුහුණට බෙල්ලට ගමන් කළා. හරියට තොරණක නිවෙන පත්වෙන ලයිට් සමූහයක් මෙනි. මෙසේ ටිකකින් එය නැතිවිය. නැවතත් ටික වේලාවකින් එසේම සිදුවිය. මෙය කීපවරක් අත්දැකෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ වටහා දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් නිවන් සුව පතමි. මේකට පටන් ගන්න වාක්‍යය කියලා තියෙනවා අරමුණක් නිමිත්තක් නැතුව කය දිහා බලන හිටිය කියලා. ඉතින් සාමාන්‍ය අර අරමුණක් නිමිත්තක් හසුරුවපු අරමුණක් නිමිත්තක් ඉක්මවපු අරමුණක් නිමිත්තක් කෙරේ භාවනා පුරුදු කෙනෙකුට මේකට යන්න පුළුවන් ඒ කෙනාට වෙන්නේ ওই මොනවද වුණත් ඇයි කියලා අහන්නේ ඇයි කියලා අහන්න සැක තියෙනවනම් මේක පිළිබඳව විශ්වාස මදින ඒක තාම අරමුණක් ඇසුරු කරලා පුහුණුවමදි ඒ නිසා මේ වගේ දේවල් කයේ නිතරම සිද්ධ වෙනවා ඉතින් යාට බය හිතෙනවා නෙමෙයි ඇයි මෙහෙම වෙන්නේ අර කවදාකවත් නැත් දේවල් මොකද වෙන්නේ කියලා සැක බය සංකා අනිශ්චිතතාව ඇති වෙන නිසා තමයි අර හුස්ම ගන්න කියන එක රිද්මයකට නේ යන්නේ මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසයල යාට ඒක මත රඳාපවතින්න පුළුවන් ගතිය වැඩි ඒක නිසා මේ මේ වගේ ගියත් කමක් නැහැ Tamanda සැකනම් මේ මොකද මෙහෙම වෙන්නේ ඉඳපු ගමන් උගුර දැනෙන ගනක පපුවේ දැනෙන ගමන් ඔළුවේ දැනෙනවා. ඉතින් මේක දැනෙන්න පුළුවන් කොහොමද කයේ තමයි හිත තියෙන්නේ. මේ සැකය අර ඉදිරි ගමනට බාධා කරනවා. මේ වෙලාවට යාට කරන්න තියෙන්නේ ඒක හරහා ඒක ඇතුලේ මට මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙනවද මොකේකේ රිද්මයක් තියෙනවා. ඒ රිද්මය ඇඟට පණ උනනවා. විශ්වාසයක් ඇති කරනවා. ඒකට විශ්වාසය ආපහු ඇති කරගත්තාම පේන්නේ හුස්ම තියෙද්දිද මෙව පේන්නේ මේක පේන්නේ සහ හුස්ම නැතුවමද නැත්නම් හුස්ම තියනවා බලන්නේ නැද්ද කියලා ඒ හුස්මට අරමුණකට නිමිත්තකට හිත දාන්නේ මේ ආධුනික හිත මේ තරම් ශීක්‍රයෙන් වෙනස්ව දකින්නට කලකොල වෙන නිසායි. කෝල වෙන නිසායි, කෝඩු ගති පාන නිසායි. ඉතින් ඒකට අවශ්‍ය විශ්වාසය ඇති කරගන්න නිසා මේ කෙනාට මේ වෙන දේ මොකද්ද කියලා දැනගන්නවට වඩා දැනට අවිලා තියෙන සැකයක්, දැනට අවිලා තියෙන ඉදිරි ගමනට යන්න බැරි ගතියක්, ඒකට හේතු විශ්වාසය මැදිකම, අන්නේ විශ්වාස මැදි ගතියක්, සැක ගතියක් තියෙනවා ආයෙත් බලන්න මේ එතන මෙතන ලයිට් දානවා වගේ පේන ASCII හුස්ම දිහා රිද්මයානුකූලව සිදුවෙන ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන් හුස්ම පේනවාද කියලා බලන්න පේනවනම් ඒකට කිය ගම ඔය සැක නැති වෙනවා. ආයෙසරක් වුණා. මේකට යන්න පුළුවන් නැත්නම් හුස්ම ඉන්න පුළුවන්. අන්නේ විදිහට මූල කර්මස්ථානයක් නිමිත්තක් අරමුණක් හොන්දට වශී කරගත්ත කෙනාට තමයි ඒක නැතුව වුණත් යන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් බයිසිකල් පදින පුරුදු වෙන එකනා දෑතෙන්ම හැන්ඩල් එක අල්ලගෙන තමයි පදින්නේ ඒත් වැටෙනවා. හොඳට පුරුදු වෙච්ච කෙනාට හැන්ඩල් එක අතහැරලා පදින්න පුළුවන්. ඉතින් දැන් කිව්වොත් එහෙම හැන්ඩල් එක අතහැරලා පයින්නවා සෝන්නස මම වෙවුලනවා දඟනවා ඒ නැති හැන්ඩල් එක අල්ලගනි. ඕනනම් හැන්ඩල් එක අතහැරලා පදනවා ඕනනම් හැන්ඩල් එක අල්ලගනි. අන්න ඒ වගේ තමයි ඒ හැන්ඩල් එක වගේ තමයි උතන තියෙන ඔය සක්මන් කරනකොට පේන වම දකුණ දෙක එහෙම නැත්නම් පරියන්කේ ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාස දෙක නැත්නම් පිම්බීම හැකිලිම දෙක. ඒක ඉක්මෙව්වට කමන්නේ භාවනාව තමන්ට හුරු නම් භාවනාවට තමන්ට විශ්වාස නම් විශ්වාස නැත්නම් ආයෙත් බලන මූල කර්මස්ථානේ මෙන්නෙහි කරමින් කරන්න මූල කර්මස්ථානේ. එතකොට ඒක මත වෙනකොට ওই තියෙන සැක දුර වෙනවා. මේ මොකද මේක වෙන්නේ කියලා අහනවයි කියන්නේම අනිත්‍ය සංඥාවට අභියෝග කරනවා. අනිත්‍ය සංඥාවට බාධා කරනවා. ඉතින් යන්නේ නැහැ හිතේටවත්. අපිට කරන්න තියෙන තව තවත් මේ අනිත්‍ය සංඥා වැඩිවීම සඳහා කුමක් කළ යුතුද? අපේ න්‍යාය පත්‍රෙන් තොරව මේ වැඩේ වෙන බවට නොපැකිල බලහින්න ගත්තේට හිත කොහොමපත් කරගනින්ද කියන මිසක් ඇයි එහෙම වෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ කිය බල බල හිටියොත් ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බැලුවා වගේ භාවනාවේ බාධා වෙනවා ඒක ආධුනිකයට සාමාන්‍ය සිද්ධ වෙනවා අන්න එම සැකේ දුරු කරගන්න තමයි මූල කර්මස්ථානට යන්නේ ඒ නිසා යම් වෙලාවක මේ ලියපු කෙනාට හෝ වෙන කෙනෙකුට මේ වගේ භාවනාව සිටුවලා යනකොට සැකයක් අනිශ්චිතභාවයක් අනතුරුදායක තත්වයක් වැටෙනවනේ මුල්ලුකදේ තමයි මූල කර්මස්ථානේ මෙනෙහි කළා ආය පිරිමදින්න. එතකොට ඒක නැති වෙයි. නැති වුණාට පස්සේ ආයෙත් යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම හුස්ම බලන විට උඩුතලයේ කම්පන දැනෙනවා. ඉන්පසුව එය ඇඟ පුරාම වාගේ යන බවක් දැනෙනවා. ඉන්පසු මාව සුළඟේ ඇදී යන බවක් දැනෙනවා. මෙය ඊට වේගයෙන් වෙනවා. සිත කයත් සිත කයත් ඇදගෙන මනසින් බලාගෙන හිඳමින් ආකාශයේ ඇදී යනවා වාගේ දැනෙන්නේ. ඊට වේගවත්ද වෙනවා. තිරස් තලයක තිරස් තලයකයි ගමන සිදුවන්නේ. අංශක 360ට කැරකී යනවා. වේගය අඩුව විට වේදනාව පතවි ධාතු ස්වභාවය මත වෙනවා. වායෝ ධාතු වේගය ඒ සිසිල පතවි ධාතු ස්වභාවය ආදී මෙනෙහි කරමින් මෙසේ ඇදී යන දෙසන් බලා බලා සිටමින් ඉන්නවා. පසුගිය වැඩමුළුවක අවසාන කොටසේදී මේ පැවතුණු වේගය ඉතාමත්ම වැඩි වුණා. ගුවන් යානයක තටුවක ඉන්නවා වාගේ වේගයක්. මේ ගමන සිදුවන්නේ තද දම් පැහැති ආකාශයක් තුලයි. වේගය වැඩි වෙලා එක පාරට දර්ශනයක් මත වුණා. හෙලක් සහිත කඳු යායක් ලෝකාන්තය වගේ මාව අර ආව වේගයෙන්ම හෙන පහලට ලෝකාන්තයේ පහලට ගියා. හොඳින් බලා සිටියා. බය හිතුනේ නැහැ. පොළවටත් යමින් වගේ කළු පාටට තිබුණා. පොළවටත් යටින් වගේ කළු පාටට තිබුණා. වේගෙන් පහලට ගියා. ඊළඟට ඊළඟට මොහොතේම වාගේ කඳුයායේ උසට කන්ද උඩ හිටියා. මේට ඉස්සෙල්ලා මොහොතක් සතිය නැති වෙලා කුමක් වුණාද දන්නේ නැහැ. යට ඉඳලා උඩට එන ටික සතියට අහුුනේ නෑ වාගේ. උඩට ආව ගමන්ම ඈත සුතිජයේ ගෝල්ඩන් යෙලෝ රිම් එකක් වාගේ දැర్శණය වුණා. ඉර පායනකොට කඳු දෙකක් අතරින් පෙනෙන විදියට. විස්සුණ සැනින්ම එය නැති වුණා. මාව ඉහළට ඇදී ගොස් සමාධි තත්ත්වයක් දැනුණා. මෙලෙසින් සිත පර්යාංගයේ අවසන් වුණා. ඊළඟ දවසේ තිරස්තලයක වායු වේගයෙන් යන විදිහට පරයන්කයට ආරම්භ වුණා. ටික වේලාවකින් මොහොතකට පෙර දාදුරු දර්ශනයම දිස්සුණා. හෙලක් තිබුණේ නැහැ. පහළට යාමක් තිබුණේ නැහැ. ඈත ඉර ගෝල්ඩන් යෙලෝ පාටට රවුමකින් අටෙන් එකක් විතර කඳු දෙකක් අතරින් දිස්සුණා. දුටු පමණින් නැති වුණා. කය උඩට ඇදී සමාධි බවක් තේරෙනවා. ගෙදර ගියාට පසුව වායු වේගයෙන් තියස් තලයක යන දැනීම නැතිව ගියා. මේ වැඩමුළුවෙන් මුලින් ඒ ස්වභාවය තිබුණේ නැහැ. ඊයේ ඉඳලා නැවත දැනෙනවා. ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ මුළු මුළු භාවනා වැඩමුළුවේදීම දර්ශන දුටුවේ නැහැ. මේ අවස්ථා දෙක හැර බොහෝම සිහියෙන් හිටියත් ඇස්පිය ගහන තරම් කාලයක් හිත හැංගුණාද කියලත් පසුව හිතුණා. එකට දර්ශනය දෙවරක් දුටු නිසාත් එකම දර්ශනය. එකම දර්ශනය දෙවරක් දුටු නිසා පසුව කුතුහලයක් ඇති වුණා. ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් මේ ගැන පහදා දෙන සේක්වා. මෙලෙස වායු වේගයෙන් ඇදී යන විට විදර්ශනාව වඩන්නේ කෙසේද? වෙන නිමිති නෑ. සිතුවිලි බලනවා බලනවා පුළුවන් විට. මෙය නිවැරදිද පහදා දෙන්න ඔබ වහන්සේට මේ භාවනා කටයුතු කරගෙන යාම සඳහා ධෛර්ය වාසනාව නිරෝගී බව ලැබේවා. පිරුවන් සරණයි. මේකයි ඉස්සරහා ප්‍රශ්නේ ඉස්සලා කියපු එකයි බොහෝදුරට සමානයි. ඒ භාවනා කරනකොට තමන් භාවනාවට බාධා කරේ නැත්තම් බොහෝම ඉක්මනට මේ කස කැවිලා බොහෝම Java කැවිලා වේගයයි හිතයි අරමුණ ඔක්කොම එකතු වෙනවා. ඉතින් මේකට පුදුම බයක්, පුදුම අනිශ්චිත ගතියක්, එහෙම නැත්නම් පුදුම පාලනය කිලින ගතියක්, එන්න පටන් අර ගන්න නිසා යෝගාවචරයම ආයෙ තිරින්ග තද කරනවා. ආයෙ බය වෙලා පස්ස හැරෙනවා. ආයෙ මේක ඔබ ඔබ බලන්න හදනවා. ඉතින් ඒක නිසා භාවනා යම් ප්‍රමාණයකට කස කැවෙන්න ගියාට පස්සේ උත්සාහ කරන්න කියනවා යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. හිතන්න එපා, පතන්න එපා, චේතනා කරන්න එපා. දැන් භාවනා යන්න පටන් ගන්න තියෙනවා. මේකට ඇඟිලි ගහන්න යන්න එපා. ඒක හරියට මහ කන්දක් උඩ තියෙන ගලක් අමෝරාවෙන් වල හාරලා හාරලා හාරලා කොහොම හරි පල්ලෙමට තල්ලු කරගත්තට පස්සේ ආයෙ නතර කරන්න කිව්වොත් යට වෙලා නැහිනවා. ගල කෑවක් ගැම්ම කෑවට පස්සේ සාහනුවට යනකම්ම ගන්දනව තලාගෙන යනවා. ඒ වගේ භාවනා නැගිටවල වලින් කොට අරගෙන ගල තල්ලු කරනකම් කළ යුත්තක් තියෙනවා. රිවර්ස් ගියර් එකක් තියෙනවා, ක්ලච් තියෙනවා, බ්‍රේක් තියෙනවා. ඒ ගලෙන් එහාට තල්ලු කරාට පස්සේ ඊට යන්න හැදුවට පස්සේ මේකත් එක පොරකන්න ගියොත් ඒ නයිටිකාට තමන්ගේම බවාගත්ත Javaට තමයි යට වෙනවා. ඒ නිසා ඔය ඉස්සල ප්‍රශ්නේ මේකේ වෙලා තියෙන මේ වගේ මේ භාවනා ගැම්ම අල්ලන්න හදනකොට සැකේ අනිශ්චිතතාවයේ අවේ මේ අනතුරුදායක තත්ත්වය නිසා ඒක මම බෙදසනා කරන්න ඕනද මෙනෙහි කරන්න ඕනද ආදි වශයෙන් මේ යෝගාවචරයම නෙවෙයි මේ මමයා නැගිටින්න හදනවා. මාන්නේ නැගිටින්න හදනවා. තෘෂ්ණාව නැගිටින්න හදනවා. යමක් කරන, චේතනා කරන, අදිෂ්ඨාන කරන ඕනම වෙලාවක මේ තණ්හා මාන දිට්ඨි තමයි විසෙන්නේ. ඉතින් මේ භාවනා යන වෙලාවේ මේ තණ්හා මාන දිට්ඨිය අවසන් නැතුව යමක් නොකර මේ වෙන දේ දිහා බලන්න පුළුවන්කම තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒක අමෝර දර්ශනයක්. ඊටාම අත්‍යන්ත ඊටාම වැදගත් දෙයක් වෙනවා. නමුත් අනුන්ගේ දෙයක් වගේ බලائیں۔ දැක්කේ නැහැ වගේ බලනවා. ඉතින් ඒක තමයි බැරි දෙයක්. මේ හැම වෙලාවෙම මේකට ඇඟිලි ගහන්න හදනවා. හැම වෙලාවෙම හිතන මේ සියල්ල මගේ පාලනය අර්ථ වෙන්න ඕන කියලා කරන්න කරන්න මම වැඩෙනවා. කරන්න කරන්න මාන්න වැඩෙනවා. කරන්න කරන්න තෘෂ්ණාව වැඩෙනවා. ඒක නිසා දැන් මේකේ තියෙන විදිහට තුන් සැරයක විතර මේක වෙලා තිනවා. ඒ නිසා ඔක වෙන්න වෙන්න අන්තිමට මේක ඔච්චරම කුතුහල දනව නැති අනිශ්චිතතාවය දනව නැති සාමාන්‍ය දෙයක් වාට පත් වුණාට පස්සේ තමයි Tamande මේ සිද්ධිය දිහා බලලා ඒකත් එක්ක පැටලෙන්නේ නැතුව අවුල්ලන්න අවුල් ඇවිල්ෙන්නේ නැතුව සංස්කරණය කරන්න නැතුව ඉන්න පුළුවන් ගතිය එන්නේ. ඒ නිසා ඒ හරිය භාවනාවක් නෙවෙයි. ඒ හරිය තියෙන්නේ මේක දිහා බලලා අනා ගන්න නැතුව, ඇඟේ දා ගන්න නැතුව, චේතනා කරන්න නැතුව, අදිෂ්ඨාන කරන්න නැතුව මේක නොදැක්කා වගේ යන්නත් එකයි තියෙන්නේ. ඒ නිසා ඒක කරන්න කියනත් බෑ මොකද මේක හිතුවට එන එකක් නෙවෙයි. පදනම ගොනු ආපු වෙලාවේ කෙයි. අන්නේ වෙලාවේදී දැන් Tamanට තේරෙයි මේ ගොනුව හැදීගෙන එනකොටම තේරෙයි. මොකද සැරයක් දෙසරක් වෙලා තියෙන. එතකොටම අධිෂ්ඨාන කරන්න ඕනේ. මේකට බැස ගන්න එපා, අභිරමණය කරන්න එපා, අභිනිවේෂණය කරන්න එපා, අභිවදනය කරන්න එපා. මේක දිහා බලන්නේ කයි ඒ නිසා ඒකට සූදානමකුත් තියෙනවා. ඒ සූදානම තමයි අපි මේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ඉස්මතු කරගන්න හදන්නේ. ඒ නමතර සැකය නිසා අත දාන්න ගියොත් මෙනෙහි කරන්න ගියොත් භාවනා කරන්න ගියොත් එන හරි අමහිරි. මේ ස්වභාවික පදමාවුදීට ආය ලුණු දාන්න හදනවා වගේ. ආය ලුණු මිරිස් දාන්න හදනවා වගේ පදම නැති කරගන්න. ඒ පදම තීරුම් ආවට පස්සේ පදම ආවට පස්සේ යමක් නොකර එක දෙස බලා සිටීම තමයි විපස්සනාව කරන්න කියලා දැනගෙන අපේක්ෂා කරගෙන යන්න මේ දෙයක් එනකොට භාවනා විශ්වාස කරලා සතිය විශ්වාස කරලා සතියට වැඩි දීලා දුරස්ත නිරීක්ෂකයෙක්ගේ தත්තරපත් වෙලා බලා සිටීමේ හැකියාව තමයි දිනු කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අවුරුදු දෙක දෙකක පමණ කාලයක සිට දිනපතාම වාගේ බුද්ධානුස්මති භාවනාව දිනකට පැයක පමණ කාලයක් සිදු කළෙමි. පසුගිය දින පහක භාවනා වැඩසටහනකට සහභාගී වීමෙන් පසු ඔබ වහන්සේගේ උපදේශ හා කමඨහන් පිළිපදිමින් ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළෙමි. ආස්වාස ප්‍රස්වාස කෙරෙහි හිත පිවිටුවමින් විනාඩි 15ක් පමණ කාලයකදී ආස්වාසය හා ප්‍රස්වාසය ඊතා සියුම් වී අරමුණක් නැති තත්වයකට මා සිතන ආකාරයට සමාධි ස්වභාවයකට පත්වන්නේමි. මා දැනගැනීමට අවශ්‍යව ඇත්තේ මට දැනගැනීමට අවශ්‍යව ඇත්තේ කොපමණ වේලාවක් එම සමාධි තත්ත්වය පවත්වාගෙන යාම සුදුසු වන්නේද එම සමාධි තත්ත්වය අවසන් කිරීමට කවර පිළිවෙතක් අනුගමනය කිරීම සුදුසු වන්නේද? මේ සඳහා උපදෙස් ලබා දෙන මෙන් ගෞරව පූර්වකව අයද සිටිමි. දවසකට පුළුවන් නම් පැය 25ක් පවත්වන සමාධියේ ටිකක් අමාරු වෙයි හැබැයි. නතර වෙන දැන තමයි මරණය කියන්නේ. ඒ දෙක නම් කේන්දරේ බල්ලා වගේ මට කියයි. ඉතින් මේ කට්ටියට මේක යන්තම් අවසල දුන්නා පස්සේ ඒක නතර කරගන්න ක්‍රමය තමයි නිසන් වලින් ඉල්ලන්නේ. මේ කක්ක දින තැනදලා හොදලා කොට ගත්තට පස්සේ කවදද මං ආය කක්ක වලට පිටුමක් ගහලා පනින්නේ පිටු කක්ක වලේ මං පැය කීයක් ඉන්න ඕනේද කියලා අහනකොට හොරි කියලා හිතෙනවා මේ ආද ඉන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ මේ තමයි අපේ තර්ක මනස මේක තමයි කවදාවත් කුඩල කොට උඩ තිබ්බට උඩ සැපක් නැහැ උට ඕනේ අඳුරට යණ්ඩයි. තෙතමනේට යණ්ඩයි. ඉතින් බොලියේ මං මොකද කරන්නේ ඉතින් මේ පන්දිසාවෙන් අහනකොට මේ පන්දිසාවේ ඉතින් මම වගේ විහිළු කරන්න යන්නේ නැහනේ. ඒ ශාන්ති කියන මේ සමාධිය ඇති වෙන එක හොඳද නරකද කියලා අහනවා. හොඳයි කිව්වම ඉතින් තව මොනවද ඉල්ලන්නේ කියලා. දැන් මෙතන තමයි අඬ ගහන යන්නම් කියෝ උන අඬ ගහන ගියා. දැන් කියනවා දැන් මොකද කරන්න කියලා. ඉතින් ඒ නිසා කිසියම් සංසන්දනාත්මකව මේ මොන වගේ තැනකදලා මෙතෙන් ආවේ ඒ මොනක්වත් නැතුව අර තර්ක මනසෙන්ම දිගට යන්න හදනවා සර්වචනාසික අහපුවා ප්‍රශ්න කියන ඔබ ප්‍රශ්න ප්‍රශ්න සීමාව ඉක්මවලා තියෙන කියලා කියනවා. ප්‍රශ්න ඉල්ලක් තියෙනවා යම් කිසි තැනකට تعلق කරනකම් ප්‍රශ්න වාද යොමුවක් දෙනවා. මොකද ඉතින් එහාටත් වාද කරන්න ගියාම ප්‍රශ්නපතේ ඉක්මවයි කියලා කියනවා. වාදනා වාදපතේ ඉක්මවයි කියලා කියන. ඒකට දන්නවා නි මනසට ඒ සීමාවල් දන්නේ නැහැ. ඒ නිසා මේ සමාධිය කාමච්ඡන්දයට සාපේක්ෂව හොඳ දෙයක් නම් ඒක ලබන්න මෙච්චර මහන්සි වෙන්න ඕන නම් ඒක ලැබුණට පස්සේ මේක කොතනකින් මේක නැත කරන්න ඕනද කියන ප්‍රශ්නේ මොන පදනමෙන් එනවද කියලා බලන්න. ඒ වගේම කොච්චර වෙලා මං ඉන්න ඕනද කොහොමද නැත කරන්න කියලා අහන්නේ. අර ඉඳපු කාමච්ඡන්දේ තමයි මේ කාමච්ඡන්දේ දුරුග දුර්විච්ච ගතිය අතර සංසන්දනාත්මක නැත්නම් ප්‍රායෝගික නැත්නම් මේ ජීවිතයට සම්බන්ධ අත්දැකීමක් නැතුව ඒක නැත්නම් මේ කන රාත්තල් ගන්න දන්නේ නැතුව කන කෑමක් කන්නේ. ඉතින් ඒ නිසා මම ආරක්ෂා සහිතව කියනවා මේ සමාධිය දවසට පැය 25ක් කරන්න ඒ නිසා මේක නතර වෙනවා ආදිවාර අනිවාර්යෙන් මරණ වෙලාවේදී ඒ නිසා මැරියන් කියලා කියනවා අපි යනවා ඊගා ප්‍රශ්නයට ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය නොදෙනී ගිය අවස්ථාව සඳහා කියන නසඤ්ඤ සංවිදි යන ගාථාවේ කොටස් දෙකම කියා තේරුමද කියා දෙනමින් ඊතා යටහත් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් අපි බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවට මේ ප්‍රශ්න අතරකරනද ඒක ප්‍රායෝගික අචරාදාර දෙයක් නෙවෙයි ප්‍රායෝගික දෙයක් නෙවෙයි මූල ධර්ම දෙයක් අදාළ වෙන්න පුළුවන්. ඒ නිසා ධර්ම දේශනාවේදී අපි අපේක්ෂා කරමු ඒ වගේ වලට උත්තර එන්සයි ප්‍රශ්නේ මගේ අතටපත් කරන්න ඊගා ප්‍රශ්නට යන්න ඒ අතරමැද. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා මා පර්යාංකයේ සිටිමින් කකුලේ වේදනාව මෙනෙහි කරමින් සිටියෙමි එකවරටම සියල්ල නැති වී ගියේය මොහොතකින් නැවත මෙනෙහි කරමින් සිටි වේදනාවටම අවධානය යොමු වී තිබුණා ඉන්පසු සුවදායක ස්වභාවයක් දැනිනි මෙය පැහැදිලි කර දෙනමින් ඉමහත් ගෞරවයෙන් දෙපා නැමද අයදි සිටිමි දැනට සාමාන්‍ය පරියංකයක භාවනාවකදී ඉන්ද්‍රිය ඉන්ද්‍රිය හයෙන් වරින් වර අරමුණු ඇති වී නැති වී යන සැටි අත්දැකීමින් සිටිනි. ඊයේ පරියංකයක භාවනා වාරවලදී භාවනාව පටන් ගන්නා විට දැඩි සමාධි සිතක් ඇතිවේ. ගැඹුරකට ඉදා බැස දැඩි නිහඬතාවයකටපත් වේ. ශරීරය නිශ්චලය, සතිය මනාව තිබේ. ශබ්ද ආදිය ගෑවි යන්නාක් මෙනි. කාලය ගෙවුනද භාවනාවෙන් නැගිටීමට සිත ඉඩ නොදිනි. පස්සද්ධිය මනාව දැනින. මෙවැනි අවස්ථාවල පරියංකයෙන් නොනැගිට ස්වභාවිකව ස්වභාවිකව භාවනාව අවසන් වන තුරු සිටිය යුතුයද මෙසේ අවසන් මෙසේ අසන්නේ පැය එකහමාරට වඩා කාලය ගතවන බැවිනි මේ පිළිබඳ ධර්මතා කරුණ ධර්මතා කරුණාවෙන් පහදා දෙන මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. අවසානයේ අහලා තියෙන විදිහට තමයි හොඳට තේරෙනවා නම් උන්ට පදමක හරියට කෝච්ච පීඩි දෙක උඩ පටව වෙලා හොඳ වේගෙන් කැම්ම කාගෙන යනවා වගේ එහෙම නැත්නම් අරමුණු ඇවිල්ලා යනවා ඒ උනට Tamanට එකලස පදනම සමතුලිත භාවය තියෙනවායි කියලා ඉතින් අරසකාරීව කියන්න පුළුවන් භාෂාදී තියෙනවායි කියලා. ඉතින් ඒකට උපක්‍රම තුනක් කරත හැකි එකක් ඒ ඇතිවෙච්ච පස්සද්ධිය ස්වභාවයෙන් නැති වෙනකන් ඉරියව්වෙන් අනුග්‍රහ කරනවා ඉන්නවා පැය දෙක තුන ඕන තරමක් වෙලා ගත කරන්නේ කරතයි අනිතික බලන්න පුළුවන් මම මේ පස්සද්ධිය තියෙන බව දැනගෙන ඉරියව්ව මාරු කරලා අපි සංදර්ශන කියමු දැන් පැය ඉවරයි අනිත් පිරිස සක්මන්ට ගියා මම මේ පරියන්කේදී හොඳට තව ඉන්න පුළුවන්කම තියෙද්දි මම සක්මන්ට යනවා මේ සක්මනට යෑමට ඉරියව් මාරු කිරීම නිසා මගේ සතිය හෝ පස්සද්ධිය කැඩෙනවාද කියලා බලතයි. ඒකට දැනගන්න පුළුවන් සමානලට මේ පරියන්කීති වුණ මේ පස්සද්ධි ගුණය මේ පිරිච්ච ගතිය එහෙම නැත්නම් මේ tempat ගතිය ඉරියව් වෙනස් කරයි කියලා කැඩිය යුතුයම නැහැ. නැත්නම් ඒ වෙලාවට කියනවා ඉරියව් වෙනස් කරන්න කියලා නැවතිල්ලේ. විශේෂයෙන්ම තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න කියනවා. මේ ඉඳගෙන නැගිටිනකොට කිසිම හැලහොල්මක් නැතුව නිස්සද්දව නැගිටින්න කියනවා. ඒකම සතියෙන් නැගිටින්න කියනවා. එතකොට තේනවා SMS slowly mindfully silently එහෙම යනකොට අර පස්සද්ධිය හැල හැප්පමනක් වෙනවා නමුත් එහෙමම හරිට ඇඳේ පුතියගත්ත බබා කරේ පුන්නගෙන අම්මා ඇවිදිනවා ඒතර දරුවට කනේ ඇඳේ තියාගෙන ඉන්න තරම් සැප නැති වුණාට කරේ බබා දොයි අපි හිතනවා නැගිටපුවාම මේ බබා ඇරෙයි කියලා ඉතින් අම්මා දක්ෂණන් ඇරෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන් ඒත් ඒක අවශ්‍යයි මේ දිය ඇතින් ගින්දර ගෙනියනා වගේ මේ කලබල සහිත ලෝකයේ අපේ හිත එකලස පවත්තන්න නම් අපිට සමාලාට වෙලාව හම්බ වෙන්නේ ඉඳගෙන මේ ඉඳ නමුත් පස්සද්ධිය කඩා ගන්න තෝ කරත හැකි. එහෙම නැත්තම් මේ දේ හඳුනන්නේ නැත්තම් පස්සද්ධියක් මේ තියෙන්නේ හිතියොත් වැඩි වෙලා පවත්තන්න පුළුවන් ය. නැගිට්ටත් කඩා ගන්න තෝ පරීක්ෂා කරන්න කඩා ගන්න නැතුව පරීක්ෂා කරන්න පුළුවන් කියලා දන්නේ නැත්තම් ඒ යෝගාවචර සමාහට වෙලාවට නැගිටිනවා. බෙල් එකට නැගිටිනවා. නැගිටට පස්සේ හඳුනාගන්නේ නැහැ. මේ මොකද උනේ කියලා හඳුනාගන්නේ. එහෙම වුණොත් එහෙම යෝගාචරයට ගොඩාක් කල් යනවා. ඒ තියේ ඒ දේ වශී කරගන්න පාණය කරස ගන්න. මේ කියන විදිහට හොඳට කලෙලි පෙළ පෙළ තියෙනවනම් ආර්ය පරිශන වශයෙන් වැඩක ඉඳගෙන ඉඳලා බලන්න වැඩක නැගිටලා බලන්න. දෙකම කරලා තමයි අපිට Tamange අත්දැකීමට කොයි වෙලාවෙ කොයි දේ කරනවද කියලා වැදගත් වෙන්නේ ඉරියව් මාරු කිරීමම නෙවෙයි වැදගත් දේ. මේ ඇති වෙච්ච පස්සද්ධියට ආධාරකාරක ධර්ම මොනවද? බාධක ධර්ම මොනවද කියලා දකින්න වරක කඩලා බලන්න ඕනේ, වරක අනුග්‍රහ කරලා බලන්න ඕනේ. ඉතින් ඔක්කොම තමන්ගේ පරිේශණයට තියාගන්න මිසක් අහවල් දෙය කියලා ඉෂ්ටිත දෙයක් පොතක ලියවිලා නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී පංච උපාදානස්කන්ධේ වටහා ගන්නා ආකාරය පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලමි. මාහට වැටහෙන්නේ මෙලෙසය. හුස්ම රැල්ල වදින විට රූපයක් බවටත් හුස්ම වැදීම ස්පර්ශය ඇතිවන කැමැත්ත අකමැත්ත බව වේදනාවක් බවන් ඡබ්ද ඇසීම නිසා බාහිර අරමුණක් බවක් දැනගන්නවා. එම බාහිර අරමුණ දැනගන්නේ සංඥාවෙන් බව වැටහෙයි. එසේම හුස්ම රැල්ලේ දිග කෙටි බව සිසිල් උණුසුම් බව සියුම් වී නැතිව නැති වී යන ආකාරය සංඥාවෙන් බව වැටහේ. හුස්ම දිග කෙටි සියුම් වශයෙන් සිතින් සිටීම සංස්කාරයයි සිතේ. මේ සියල්ලම දැනගන්නේ විඥාණයනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධය වේවායි ප්‍රාර්ථනා කරමි. ඇත්තට මුල් කොටසේ අහලා තියෙන්නේ මේ ප්‍රශ්නයක් විදිහට පසු කොටසේ විස්තර ටික නොදුන්නා නම් මම මේ ප්‍රශ්නට උත්තර දෙන්න මෙයන්නේ මොකද තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරන්නේ නැතුව ඕක විශ්ලේෂණය කරන්න අමාරුයි. ඒක ඉදිරියට ආශස් ප්‍රසස වායු පොට්ටබ්බ ධාතුව ආයනකට රූප ධර්ම ඒකේ විඳීම් තියෙනවා මම මේ සද්දයක් විඳිනව නෙවෙයි වේදනාවක් විඳිනව නෙවෙයි මම මේ විඳින්නේ ආස්වාසිය ප්‍රසවාසිය නෙවෙයි කියලා වින්දනය ඒ වෙලාවේ ඇසට අස්පනා පිට සිදුවෙනදී වේදනා චෛතසිකයට වැටෙනවා නැත්නම් වේදනා ස්කන්ධයට වැටෙනවා. ඊට ආශ්‍රව ප්‍රසසන මෙනෙහි කිරීම ආශ්‍රව ප්‍රසස වෙන්කොට හඳුනා ගැනීම සංඥා වශයෙන් හැදෙනවා. ඒ ටික තැහැරලට අල්ලගෙන තියෙනවා. නමුත් මේක සද්ද වලට සම්බන්ධ කරලා හරි මේ කරලා තියෙන්නේ සංස්කාර සහ විඥාන පිළිබඳව මේ කියලා තියෙන විස්තරය එච්චරම පිරිසිදු නෑ. ඉතින් මම කියන තවදුරටත් මේ විදිහට භාවනා කරන්න හැමදාම මතක තියානින්න මේ ආශ්වාසය කරන වෙලාවේදී හුස්ම වදින ගතිය, ඊරිගාන ගතිය, උණුසුම් සිසිල් ගතිය තමයි රූප ධර්ම. මේක මේ මේ ආශාස මේ ප්‍රසවාස කියලා වෙන්කොට දැන ගැනීම නාම ධර්ම වෙනවා. ඒ තුල ආශාසයේ විඳීම ප්‍රසවාසයේ විඳීම වෙන් වෙනවා. ආශාසිත කරනම ප්‍රසවාසිත කරනම වෙන්වීම සංඥා වශයෙන් වෙනවා මේ මේ තුන දන්නවනම් මේත් එක්කම ඉස්සරහට යන්න දිගට කරගෙන කරගෙන යනකොට ඔය ආශ්‍රේ ඉස්සරහට තීරෙයි සංස්කාර කියලා කියන්නේ මොනවද කියලා විඥානය කියන්නේ මොකද්ද කියලා ඉතින් මුල් දෙක තුනට නම් දැයන ප්‍රයත්නයේ සාර්ථකව උත්තර දීලා තියෙනවා. මම කැමති ওই විදිහටම තමන්ම ඉදිරියට වඩන ගමන් මනත් අහන ගමන් මේක තමන්ගේ භාෂාවෙන් මේක හදාගන්නවා මිසක්කා පොත්වල තියෙන කොළුවට දාගත්තොත් නරක නෑ. නමුත් එතකොට ඒ අනුව රංගපාණ්ඩ හදනවා. ඊට පිට වැඩි හොඳයි ඕම තේරෙන්න ආරෙන්න. එක දෙක තුනට ලකුණු දෙන්න පුළුවන් තුන හතරට පහට ලකුණු කැපෙනවා කියලා අපි ඒක ප්‍රශ්න කරනවා. ගෞරවණීය ස්වාමිපාදයාණන් වහන්ස දෙපා නමස්කාර කර කියා සිටින්නේ සෑහෙන කාලයක් තිස්සේ ඊටා දැඩි කැපවීමකින් ආනාපාන සතිය පුහුණු කලත් සිත වහා ඉවත පැන යාමේ දුක නිසා පීඩා විඳින්නෙමි. අසුභහා මෛත්‍රී භාවනාව වහාම නිර්වුල්ව සිත පැන නොයා පවත්වා ගැනීමට හැකියාව තිබුණි. එහෙත් ඔබ වහන්සේට පින් සිදුවන්නට මීට දින දෙකකට ඉහතදී ආනාපාන සතිය තුල සැහැල්ලු සුවයක් ලබා දී එළඹ සිටි සිත් එකඟ බව හා අත්පින්දි මෙතෙක් අත්පින්දි මෙතෙක් කිසිදාක අත්දකින්නට නොලැබුණු මුතුවන් සුදක් හා රන්වන් ආලෝක දැලක් වැනි දෙය වහා පෙනී නොපෙනී ගිය බැවින් සිතේ දැඩි පංචස්ථාපයක් වැන්නක් ඇතිවිය. මේ දින දෙකේම තවම එතැනට ළඟාවන්නට නොලැබුණේ මම ඉක්මන් උනා ඉක්මන් වුණාද නොදනිමි. දෙපා වැඳ පැහැදිලි කර දෙනමින් අයදිමි. ඔබ තව තවත් තුන හතරක් තියෙනවා උත්සාහ කළ බලමු ආයතන. එතකොට මම හොයන කියලා දඬුවම් කරන්න දෙයක් නැහැ. ඉතින් අර කාට හරි මේ විදිහට අසුභාවනාව මරණානුසුති වගේ වෙනවනම් ඒක නෑ ඒකෙන් වාසිය ගන්න ඕනේ වාඩි වෙලා තමයි වඩාම හිත ගන්න භාවනාව අසුබේ නම් අසුබෙට හිත දාලා හොඳට හිත තැම්පත් වෙනවා. ඒක යම් මට උන ගිහිල්ල වෙලා ඊට පස්සේ ආනාපාන දැම්මොත් අර අසුබෙන් වඩාගත්ත සත්‍ය සමාධිය කෙලින්ම ආනාපාන ගන්න පුළුවන්. මේකේ වෙලා තියෙන හැම නෙවෙයි ආනාපානයම අමෝරාවෙන් කරලා තිනවා ජයග්‍රහණයක් කරලා තිනවා. එතකොට ඉස්ලාම් දවසේ ලොකු සිලිලාරයක් ස්පර්ණ සටහන් ආලෝක පේනවා. දෙවෙනි දවසේ කරනත් මෙන්නත් ඉඳ තියෙනවා. නමුත් බීම පැනලා තියෙනවා දැන්. ඊට පස්සේ මේක දිගට කරගෙන යන්න ඔය පෙනෙන දේවල් වලින් නම් දැනෙන දේවල් නම් මොනම ගන්න දෙයක්වත් නැහැ. මේ මොන જાති වෙන්නත් භාවනා කරන්න නැතුව ගෙනියන මනසේ අනිවාර්යයෙන්ම නිවන් දකිනවා. මේ පේන පේන දේවල් විග්‍රහ කර කර ඉන්න ගියොත්, කේන්දර බලන්න ගියොත්, ඊන විග්‍රහ කරන්න ගියොත් අනිවාර්යයෙන්ම නිකන් කතන්දර ගෙතරා විතරයි. කිසිම විදියකට ඔය වගේ ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒව මොන්න මායම් කෙරුවත් මොන දේ වෙන්නත් මම ගත්ත භාවනා කඩා ගන්නෑ වෙලාවට වාඩි වෙනවා වෙලාවට සක්මන් කරනවා වෙලාවට සතිය පිහිටවනවා නම් අන්තිමට මේවා නිකන් මේ බබාල නිදි කරවන්න කියන සුරංගනා කතා වගේ විසක්කා ගන්න දෙයක් ඇත්තේ නැහැ. නමුත් යෝගාවචරය කර ආධුනික යෝගාචරයේ ස්වરૂපේ තමයි අර පේන දේවල් ගැන ලොකු අපේක්ෂාවක් ඇති කර ගන්නවා. හිතනවා මේවා මේ සුබ නිමිති, අසුබ නිමිති, මේවා එන්නේ මේ පෙරපිනතයි, ඒව නැති වෙන්නේ මගේ සීල නැතිවීමයි ආදි වශයෙන්. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒක ස්වභාවිකයි. හොඳට මතක තියාගන්න ඔය මොන જાති අවිලයි බිකම් කරලා බැලුවත් භාවනා කඩා ගන්න නැතුව නැවත නැතත් කර්මස්ථානය ගැන පිහිට මේ විශ්වාසය තියාගෙන දිගට භාවනා කරන මනුස්සයා වළක්වන්න මොන්නම බලවේගයක්වත් ලෝකේ නැහැ. ඔය පේන දේවල් ගැන බලන්න ගියොත් නම් ඉතින් කතන්දර වලට අහු වෙනවා, කට කතා වලටත් අහු වෙනවා. ඕන කෙනෙකුට වටන්නත් පුළුවන්. මාර්යා එතකොට ඇවිල්ලා නිකං hina වෙනවා. මොනව දුන්නත් නතර වෙනවනේ. මොනව දුන්නත් නතරලා කතා කතන්දර ගොත ගොතයි. ඔක්කක්වත් ගණන් ගන්න එපා. නෑ වුණා වගේ නොදැක්කා වගේ නොදැනෙනා වගේ මෝඩෙක් වගේ මූල කර්මත්තානේ පවණක් බලාගෙන ගියොත් හරිම ඍජු ගමන. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි අසනීප තත්ත්වයක් උඩ එයට පිළීමක් ලෙස විකාලයේ සුළු ආහාරයක් ගැනීම සීලයට හා භාවනාවට බාධාවක්ද නැද්ද? එම தත්වයට සුදුසු පිළිවෙතක් තිබෙනවාද? කරුණාවෙන් පහදා දෙන්න. පෙරවන් සරණයි. Eh, පැවිද්දන්ට ඒ වගේ තියෙන අසරි වලට චතුමදුර නැත්නම් ගිලම්පස කියලා දෙකක් චතුමදුරත් ගිලම්පසක් තමයි ඒක සර්වචනසේ දේශනා කරලා තියෙනවා ඒ නිසා මේ සුළු ආහාරයක් කියන එක කැමැතිනම් තේරවාදී සඳහන් කරලා තියෙන ක්‍රමයට ගන්න. Taman ගන්න ගියොත් Tamanලට නොදන්න ශේෂ්ත්‍ර වල ඉදින්න ගිහිල්ලා ශිල්පද කඩා ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා විකාල භෝජන ශික්ෂාපදයේ දැක්වෙන විදිහට ලෙඩේ හැටියට ගිලම්පස කියලා කියන්නේ ඔක තමයි ගිලනට සප්පාය දෙයට ගිලම්පස කියලා කියනවා. ඒකට ගැළපෙන පරාසය තුළත දෙයක් ගන්නතර ප්‍රශ්නයක් නැහැ. අවසාන ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙරේදා රාත්‍රියේ මට කිසිසේත්ම නිදාගත නොහැකි විය. නිදි ඇඳේ සිට හුස්ම ගැන බලන්නට උත්සාහ කළද නොහැකි විය. මෙය නිවන් මඟ මෙය නිවන් මඟ මෙය නිවන් මඟ අහුරන උද්දච්ච කුක්කුච්චය යයි ප්‍රත්‍යක්ෂ විය. අපහසුයි කියවන්නේ මේක එළියපු යෝගියාම කියවනවා නම් පහසු වෙනවා. බැඳි අකුරු ගොඩක්. අවසරයි ප්‍රාණනි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙරේදා රාත්‍රියේ මට කිසිසේත්ම නිදාගත නොහැකි විය. විදි ඇඳේ සිට හුස්ම ගැන බලන්නට උත්සාහ කළද නොහැකි විය. මෙය නිවන් මඟ අවරණ උද්දච්ච කුක්කුච්චයයි ප්‍රත්‍යක්ෂ විය. රට ඉන්ද්‍රයන් නිද්‍රාශීලී කරවන්නට මට නොහැකිවත් බවත් මේ සියල්ලන්ගම මගේ නොවන බවත් මම කියා කෙනෙක් නැති බවත් හොඳින් ප්‍රත්‍යක්ෂ කර වේලාව බැලවිට අනුයමය. පසුදා භාවනාවට සූදානම් වීමි. මුළු රාත්‍රියම අවදි වී සිටියද ශරීරයට වෙනසක් නොමැති විය. මේ ගතිය මට තවමත් දැනේ. සක්මන් භාවනාව ඇවිදින කෙනෙක් නැති බව ඔහේ එහාට මෙහාට පාවෙන ගතියක් දැනෙන. ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. අතරම උද්දච්ච කුච්ච අඳුරගත්තර ඒක නිවරණයක් නෙවෙයි ධම්මානුපස්සනාවට වැටෙන නිවන් මගක් වෙනවා. ඒක තිබුණාට අඳුරගත්තේ නැත්තම් තමයි සර්පෙක්කෙක් බුදිය ගත්තා වගේ වනසටපත් වෙන්නේ බුදියන්නේ සර්පෙක්කෙක් බව දන්නවනේ. සර්පයාගේ හානිය අඩුයි. ඒ නිසා අපිට මේ නීවරණ ධර්ම සමාධියෙන් පහ කරාට ප්‍රඥාවෙන් නීවර ධර්ම එක එකක් අස්පනා පිට හඳුනා ගන්නකන් නිවන් මඟ පෑදෙන්නේ නැහැ. එනිසා ධර්මානුපස්සනාවේ වොජ්ජංග ධර්ම වලට පස්සේ මේ නීවරණ පහ මේ තියෙනකොට මෙහෙමයි නැති වෙනකොට මෙහෙමයි නැති එක ඇති වෙනකොට මෙහෙමයි ඇති එක නැති වෙනකොට මෙහෙමයි කියලා මේක ඇති වෙලාවේ අස්පනා පිට දකින්න එක භාවනා අන්තිමේ හිණිපෙත්ත කියලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කෙලස් ධර්ම නීවරණ ධර්ම මතුවෙනකොට මතු වෙලා තියෙන මේ අරය නෙවෙයි මෙයාමයි කියලා දන්නවනම් ඒකට පුදුමාකාර මේ භාවනාවම දිනුවා. පතේරණ වෙලාවේදී වෙහසක් තියෙනවා. බඩදරුවම්මා කෙනෙක්ගේ දොළ දුක වාගේ තරුණකාන්තාවකට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා කියලා තියෙනවා විද්‍යානේව විජානಂತಿ විද්වජ්ජන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවා ප්‍රසව වේදනං කියලා. භාවනා කරපු කෙනා තමයි දන්නේ මේ හැම කෙලෙසයක්ම අඳුනගන්නේ ඒක හරහා ගිහිල්ලා. එතකොට පුස්තකාලේ තියෙන එකක් බලව සුපර් මාකට් එකේ තියෙන එක බලව අල්ලපු කෙනෙක් කරන භාවනාවක් නෙවෙයි. ඒක ඒ කරනකොට තේනවා මේ කෙලෙස් පිළිබඳව මගහරින්න නැතුව මොන දුන්නොත් වේදනාවක් තියෙනවා. මේ මගහැරියත් වේදනාවක් තියෙන එතකොට ප්‍රතිඵල නැහැ. මේකේ ප්‍රතිඵල මගේ මේ මොන දුන්නොත් වෙහසක් තියෙනවා ප්‍රතිඵලයක් තියෙනවා. ඒ නිසා භාවනා කරපු එක්කෙනෙක් තමයි භාවනා කරන එක්කෙනාගේ දුක හඳුනන්නේ. විද්‍යානේ විජානಂತಿ විද්වචන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනං කියලා කියනවා. වදපු අම්මා කෙනෙක් තමයි දන්නේ ප්‍රසව වේදනාව කියන එක. වදපු අම්මලාට බෑ තේරෙන්නේ නැහැ. ඒක නිසා මේක ඉඳින විඳිනකොට කවදාකවත් හිතෙන්නේ නැහැ මේ නිවන් මාර්ගය කියලා. හිතෙන්නෙම පෙරදිලයි කියලා. එතන අපේ මෝඩකම කියන්නේ. වැඩේ හරියට වෙනකොට හරි වෙහෙසයි. හැබැයි දන්නවා මේ යටහත් බයට පැනලා ගියාවත් නෙමෙයි අඥානුපේක්ෂාවක් නෙමෙයි කාගෙන යනවා කළු ගලක් විදගෙන වගේ යනවා. එතකොට මේක ජීවත් වෙන වෙලාව ධර්ම ජීවත් කරන වෙලාවක් එහෙම නොවි භානාවේ බොහොම සාන්තෝ සමීප වාඩිලා හිටියට සර්වචන්සේ කියන කිසිම කෙලස් කැපීමක් වෙන්නේ නැහැ ආසක්ෂයක් වෙන්නේ නැහැ. ඒක කාලේනාස්ත්‍රීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා ජීවිතයේදී මතුවෙන දුක කියලා කියන්නේ ශිර දෙව්දුවකට වැඩියා කියලා බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා. මහසි සයද ස්වාමීන් වහන්සේ කියන මෙහෙම දුකක් ආවොත් හරහ ගිහිල්ලා එහා පැත්තේ තමයි විපස්සනා ඥානෙ තියෙන්නේ. දුක එනකොට පස්ස ගැව්වොත් අපිට දුක විඳින්න හම්බෙන්නේ නැහැ. විපස්සනා ඥාන ලැබෙන්නේ නැහැ. මේ දෙන්න ඔබට එන්න කියලා කියන්නේ. ඔබ බුබ්බඩයි නම් ඔබ කම්මැලි නම් ඔබ ඔලොමොට්ටලයි නම් ඔබ දුකට බයයි නම් කවදාකවත් දුකේ එහා පැත්ත දකින්නේ නැහැ. එනිසා අපි මේ භාවනා නොකරන කට්ටිය භාවනා ගැන හිතන හැටි භාවනා ගැන බය බුබ්බඩයා භාවනා කරන හිත නැටි භාවනා කරලා එහා පැත්තට කියන්නේ ඕක ඇද හිත නැටි සම්පූර්ණ වෙනස් ඒ සඳහා සම්පූර්ණ කාය ජීවිත নিরপেক্ষවම යන්න ඒ පැමිණිච්ච වෙලා හිතන තියෙන මම සීලක ඉන්නේ සතියක ඉන්නේ මේ මේ කුණු කන්දලේ ආවයි කියලා මගේ බුද්ධ ශ්‍රද්ධාව නොකලීවා ධර්ම ශ්‍රද්ධාව නොසලීවා සංඝයා කෙරේ ශ්‍රද්ධාව නොසලීවා සීලයේ කෙරේ සද්දා නොසලේව ඔබ මාව තම්බන කන්නේ තම්බන කපන් බැදගෙන කන්නේ බැදගෙන කපන් කිව්වා ඔය යකා ඔච්චර කළු පාට නැහැ. ඒ නිසා ඒ වෙලාවේ විතරයි කෙලස් කැපෙන්නේ කියලා හිතාගන්න. එතකොට එවැනි වෙලාවක පස්සට අඩිය තිබ්බොත් සංසාරයක් ඉන්න බෑ. එවැනි වෙලාවක පස්සට අඩිය තිබ්බොත් සංසාරයක් ඉන්න බෑ. ඔය කෙනක කැමැති නම් දීර්ඝ සංසාරයකට වාසනාව ලබන්න පුළුවන් බුබ්බඩේට. පොඩි නෑ ලැබෙන ආනිසංසය. දීර්ඝ සංසාරයක් ලැබෙනවා. ආය නෑ ඔය කම්මෝගෝචිකාව කියලා පැන්නනේ ඉවරයි. ඒ නිසා තමයි පැනලත් ඒ පසුතැවීම ඇති වෙන්නේ ඉඳී තියෙනවා. අබුද්ධෝත්පාද කාලයක් නම් කල්යාණ මිත්‍රාශ්‍රේ නැත්තම් මොයන්සෝමංස්කාරේ නැත්තම් ලෑස්තිලා යන්නේ නැත්තම් වැඩෙත් කරලා ඒත් වැරදුනාදෝ කියලා හිතෙන්නේ තියෙනවා. කමඨාන සුද්ධ වෙනවයි කියලා කියන්නේ ආ නෑ නෑ මේක තමයි වෙන්න ඕන මේක දැන් වෙලා තියෙනවා මම මේක සමාදන් වුණා නම් අනිත් දවසේ ඔය වගේ දේවල් එනකොට කතා කරන දෙයක් නෑ හරහා යනවා දන්න තැනකට යනවා එතකොට දුකේ ස්වરૂපය පැමිණි දුක් පැණිදහයි කියලා මම දන්නේ ඒක මට හැමදාම මතක් වෙන මේ සිංහලයේ තියෙන වටිනා අදහසක් අප වෙත පැමිණෙන දුක නිවන කියලා හිතන්නේ. ඉල්ලගෙන කරන දුකයි ගන්න එපයි කියලා කියන්නේ. ඔළුවේ දාගන්න එවයි පයුව කක්කා. වෙත පැමිණෙන දුක පැණි රසක්. ඒකට කියන්නේ දුක්පත් කියන තැන දුක්පත් කියලා. කියනපත් දුක් කියලා කියන්නේ නිවන. වෙත පැමිණිච්ච දුක කියලා කියන්නේ නිවන. ඒකට පස්ස ගන්න මිනිහට ඉතින් මම දන්නේ මයිටි බුදුහාමුදුර වෙනම හැන්දකින් බෙදයිද කියලා. ඔය හැන්දෙන්මයි උන්වහන්සේත් බෙදන්නේ. පැමිණි දුකට පස්ස ගන්න එක බුබ්බඩයා, කම්මැලියා, පුතජනයා, මෝඩයා, අන්ධකාරේ ඌ ආය සංසාරයක් ඉන්න ඕන ওই දුක එනකම්. ආපු වෙලාවෙ ඔක හරහා ගියා නම් ඕනම මාරේ ඕනම කෙලෙසයක් බය වෙනවා. නිසා මේකේ බලනකොට ඒක හරහා ගිහිලා ඒක නිසා සාදු කියලා ආයෙත් කියන්න ආයෙත් එනවනම් බලන්න. මුළු රෑ එකක් නෙවෙයි 10ක් අරගෙන හිටිය ප්‍රශ්නයක් නෑ. හොඳයි වෙලාව විනාඩි 40ක් විතර අරගෙන තියෙනවා. ඒ නිසා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.